ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ වැ උඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය සහ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී විද්‍යාවේදී පූජ්‍යපාද සඳ ලංකාවේ කල්යාණ දර්ශන ස්වාමින් වහන්සේ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 ඉමමේව කායං යථාඨිතං යථාපනිහිතං ධාසුතෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී ලංකාවාසී ලෝකවාසී වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්මශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස අද දවසේ ගුවන් විදුලිය ළඟට සංහිඳිලා බලාපොරොත්තු වෙන්නේ Tamanගේ ලෞකික ජීවිතය සංවර්ධනය කර ගන්නට වගේම ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගන්නට අවශ්‍ය වෙන යම් ධර්ම පරයයක් තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න අදහසින් ධර්ම ශ්‍රවණය කරනකොට පින්වත්නි තමන් මේ දක්වා යම් ධර්මයක් ශ්‍රවණය කරලා තියෙනවා නම් ඒ ධර්මය තව තව තහවුරු කරගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම නව ධර්ම කාරණා ගැඹුරු ධර්ම පරයායන් තව තවත් අලුතෙන් අහන්නට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමේ අසන ලද ධර්මයේ යම් නොවිසඳුන තැනක් තියෙනවා නම් යම් ගැටලුකාරී තැන් තියෙනවා නම් අන්න ඒ සංකාවන් නැති තැන් විසඳ ගන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමේ Tamanගේ සිත ප්‍රමුදිතභාවයට පත් වෙනවා. පහන් වූ සිතක් ඇති කර ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට ධර්මයේ ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න මේ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්නට අපි හැම වෙලෙම උත්සාහ කරන්නට ඕනේ. ඇයි එහෙම කියන්නේ පින්වත්නි? ස්ථිරව කියන්න බෑ ඔබටත් මටත් තව කොච්චර කාලයක් මේ ජීවිතයේ ඉතිරි වෙලා තියෙනවද කියලා. මේ කාලේ ගත්තාම කුඩා වයසේ දරුවන් මිය පරලව යනවා. තරුණ දරුවන් මිය පරලව යනවා. මැදි වියේ අය මිය පරලව යනවා. සමහර වෙලාවට මහලු අය මේ විදිහට විවිධ වයස් මට්ටම් වල අය අවිනිශ්චිතව අපි අතරින් වියෝ වෙනවා. ඒක නිසා කාටවත් කියන්නට නිශ්චිතව කියන්නට අමාරු තත්ත්වයක් තමයි අපි මේ ආයුෂ කොහොමද තව කොච්චර කාලයක් තියෙනවද කියන එක. නමුත් ඒකට විසඳුමක් විදිහට අපි මොකක්ද කරන්නේ? ඉතිරි වෙලා තියෙන කාලය හරියට කියාගන්න අහගන්න කෙනෙක් නැති වුණත් ඕන දෙයක් වෙච්චාවේ කියලා අපි ඒ කාලය අපිට හරිමින්නම් කටයුතු කරන්න පින්වත්නි ඔබට ඊටාම වටිනා අනගි අවස්ථාවක් ලැබිලත් ඒක මගහැරගත්තා වෙනවා. හරියට අන්ධයෙක්ගේ පයි හැප්පුණ මණිකක් වගේ මේ ධර්ම රත්නය කියන එක ඔබෙන් ගිලිහිලා යන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි නැවතත් අවධාරණය කරනවා මේ පින්වන්ත පිරිසට මේ ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටම මේ ශ්‍රී සද්ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන සාවධානව ඕහිත සෝතෝ කන් යොමාගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ ධර්මය තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන තව තවත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට අවශ්‍ය කරන කායික බලයේ චිත්ත වීර්ය මේ ශ්‍රවණය කරන සියලු දෙනාටම ලැබේවා කියලා මම මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා එකතු කරනවා. පින්වත්නි මම මාර්තුකා කරන්නට යෙදුන පාඩය අන්තර්ගත වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තුල. මහා සතිපට්ඨාන සූත්‍රය දීඝනිකායේ මහා වග්ගය තුල අන්තර්ගත වෙන සූත්‍රයක්. මේ මහා සතිපට්ඨාන සූත්‍රය කියන එක මේ පින්වතුන් අහලා තියෙනවා සමහර විට මේ දේශනා බොහෝ පරිශීලනය කරලා ඇති. නමුත් නැවත නැවත ගිහි අය විදිහට හෝ වේවා පැවිදික් විදිහට හෝ වේවා ඕනෑම බෞද්ධයෙක් නැවත නැවත ප්‍රගුණ කළ යුතු පුහුණු කළ යුතු කමඨහන් තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ මේ සූත්‍ර දේශනාවේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන ආකාරයෙන් සතිපට්ඨානයන් හතරක් සතර සතිපට්ඨානයක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. කායානුපස්සනාව යටතේ කමඨහන් 14ක් අන්තර්ගතයි. වේදනානුපස්සනාව යටතේ කමඨහනක්. චිත්තානුපස්සනාව යටතේ කමඨහනක්. ධම්මානුපස්සනාව යටතේ තවත් කමඨහන් පහක්, පර්යායන් පහක් විදිහට කමඨහන් 21කින් සංයුක්ත කරලා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කරන්නට යෙදුනා. ඉතින් ඔබෙත් මගෙත් කාර්යභාරය කුමක්ද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ඒ මාවතේ ඒ උතුම් මාර්ගයේ ගමන් කරන්නට අපි පෙළ ගැහෙන්නට ඕනේ. ඒක තමයි අපේ කාර්යභාරය. බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකයා පමණයි. උන්වහන්සේට හැකියාව තිබුණා නම් මේ ලෝකයේ එකල ජීවත් වූ සියලුම සත්වයන් නිවනට පමනවලා තමයි බුදුරජාණන් වහන්සේ ත්‍රිණවන් පාන්නේ. මොකද උන්වහන්සේට ඒසා මහත් වූ කරුණාවක් අප කෙරෙහි තිබුණා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේට උනත් කළ නොහැකි වැඩක් තමයි මේ ලෝකයේ සියලුම දෙනාව නිවන් සාක්ෂාත් කිරීම සඳහා නිවන් යොමු කරන එක. නමුත් උන්වහන්සේගේ කෘත්‍ය උන්වහන්සේ සම්පූර්ණ කරා මාර්ගෝපදේශකත්වය අපිට ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් අපේ කාර්යභාරය තමයි මේ පෙන්වලා දුන්න මාර්ගයේ ගමන් කරන එක. බුදුරජාණන් වහන්සේට ඔබව නිවන් මගට අරගෙන ඇදගෙන යන්නට බෑ. උන්වහන්සේ දේශනාව තුලින් පාර පෙන්වලා තියෙනවා. අපි තමයි වෙහෙසෙන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා කරේ. පෙන්වලා දුන්නේ තමන්ට තමන් පිහිටක් වෙන්න, සරණක් වෙන්න. අත්තනාව ඥානෙයාත තමා තුලින් දැනගන්න කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඉතින් මූලිකව මේ සතිපට්ඨාන දේශනාව ගැන බොහෝ විස්තර දන්න නිසා මම මේකේ මූලික නිදාන කතාව මෙතන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ දේශනාව කුරුරට කම්මාස් ධම්ම නියම් ග්‍රාමයේ ඒ වැසියන්ට දේශනා කරන්නට යෙදුන දේශනාව ඒ ඇත්තෝ මේ දේශනාව ශ්‍රවණය කරලා නිරන්තරයෙන් සතත අභ්‍යාසයෙන් මේක පුරුදු කරන්න ගත්තා. කොටින්ම කියනවා නම් නානතොටේදී පවා කතා කරන්නට යෙදුනේ සතිපට්ඨානය පිළිබඳවයි. ඒ දවස්වල හිටපු සත්වයන්, තිරිසන් සත්වයන් පවා මේ සතිපට්ඨානයට ඇලුම් කළ බව ධර්මයේ අටුවාවේ සඳහන් වෙනවා. කොහොමද සතිය වඩන්නේ? සිහිය පිහිටවීම සතිපට්ඨානය. ඒක කෙනෙක්ට කායානුපස්සනාව විදිහට වේදනානුපස්සනාව විදිහට එහෙමත් නැත්නම් චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාව විදිහට පුරුදු පුහුණු කරන්නට හැකියාව තියෙනවා. අද දවසේ මාතෘකා කළ පාඩේ කායානුපස්සනාවට අදාළව කමඨහනක් තමයි මූලික වශයෙන් මා විසින් දේශනා කරන්නට යෙදුනේ. තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති පච්ච වෙක්කති කියන්නේ පින්වත්නි ප්‍රත්‍යවේක්ෂා කරනවා මොකක්ද ධාතුසෝ මේ ශරීරයේ පවතින හැදිලා තියෙන ධාතු මොනවද කියන එක ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි මේ කමටහන නැත්තම් මේ ධර්මයේ ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් මොනවද ධාතු? අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු. තද ගතියෙන් තියෙන පඨවි ධාතුවක් මේ කයේ තියෙනවා. ආපෝ ධාතුව කියලා එකක් තියෙනවා. වැగిරෙන ගතිය. තේජෝ ධාතුව උණුසුම සිසිල දනවන තේජෝ ධාතුව. වායෝ ධාතුව මේ ශරීරයේ අංග ප්‍රත්‍යංගයන් චලනය කරන ශරීරය නගා සිටවන වායෝ ධාතුව. මේ ආකාරයක ධාතු හතරක් අපේ ශරීරය තුල අන්තර්ගත වෙනවා. පින්වත්නි සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ අපේ ශරීරය නැත්තම් මගේම ශරීරය හෝ වෙන කෙනෙක්ගේ ශරීරය දැක්කහම ඒ ශරීරයේ බාහිර ස්වરૂපයේ ස්වરૂපයේ මගින් යම් අවබෝධයක් ලබා ගැනීම ඒ ශරීරය මූලික වශයෙන් බාහිර ශරීරයක් කියමුකෝ ඒ ශරීරය ලස්සනද පැහැපත්ද මේ ආකාරයට උසද මිටිද මේ විදිහට බාහිර ස්වરૂපයෙන් තමයි අපි මැනගන්නේ. නමුත් එතනින් එහාට මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක් බාහිර සම හෝ බාහිර ඇඳුම ඒ පුද්ගලයාගේ බාහිර ස්වરૂපයෙන් නවත්තන්නේ නැතුව තව දුරටත් ඒ ශරීරය බෙද බෙදා බලන්නට අවශ්‍ය වෙනවා. ඇයි එහෙම බෙද බෙදා බලන්නේ? දැන් මේ දේශනාව කෙනෙක් ශ්‍රවණය කරනවා නම් එයාට ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. මොකක්ද? ස්වාමින් වහන්සේ ඇයි මේ සුන්දර මිනිස් ශරීරයක් දිහා අපි බලලා ඒක නැවත බෙද බෙදා බලන්නේ? ඒ සුන්දර ඒ සුන්දරත්වයේ රස විඳහම ඇතිනේ. මෙවැනි සංකල්පනාවක් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එතන සුන්දර දෙයක් දැක්කා කියලා ලස්සන රූපයක් දැක්කා කියලා ඒ ලස්සන රූපය දැකීමෙන් ඇතිවෙන ආස්වාදයේ සාමාන්‍ය ස්වභාවය. නමුත් පින්වත්නි කල්පනා කරන්න සමහර කෙනෙක් මෙවැනි සුන්දර රූපයක් දැක්කහම ඒ සුන්දර රූපය මගේ කරගන්නවා නැත්තම් මගේ වුණොත් හොඳයි කියලා මූලිකව තෘෂ්ණාවක් ඇති කරගන්නවා. තව කාලයක් යනකොට ඒ පිළිබඳව පරිශ්‍රණයකදීලා ඒ සුන්දර රූපය පරිග්‍රහය කරගන්නවා. මගේම කියලා අල්ලගන්නවා. අපි තුමුකෝ මේ බාහිර පාර්ශවෙනුත් එහෙම කැමැත්තක් ඇති වෙලා මේ දෙන්නා අතර සම්බන්ධතාවයක් ඇති වුණා කියලා. ඒ සම්බන්ධතාවය ඇති වුණ මොහොතේම මේ බාහිර රූපය මගේ කියලා අල්ලගෙන ඒකට මසුරු භාවයක් ඇති කර ගන්නවා. ඒ මසුරු භාවය නිසා මොකද වෙන්නේ? ඒක රකින්න ගන්නවා. මේ මගේ මේක මට අයිති දෙයක් මා විසින් මේක නඩත්තු කළ යුතුයි මට ඕන විදිහට මේක තියාගන්න ඕන කියලා ඒ බාහිර ශරීරය රකින්න ගන්නවා රැක්මක් සිදු කර ගන්නවා යම් හේකින් ඒ රැක්ම සිදු කරන මොහොතේ නැත්තම් ඒ කාලය තුල මේ බාහිර අන් වස්තුව එහෙම නැත්තම් රූපය ශරීරය වෙන කෙනෙක්ට අයිති වෙනවා කියලා දැනුම වෙන කෙනෙක්ට කැමැත්තක් දක්වනවා කියලා දැනුනොත් අන්න එතනදී මේ මූලික තෘෂ්ණා බරිත මානසිකාරයන් නිසා එවැනි අල්ලා ගැනීම උපාදානයන් පරිග්‍රහණයන් නිසා මොකද වෙන්නේ අතුලාන්ත දැවීමක් රිදීමක් පිච්චීමක් හටගන්නවා ඒ පිච්චෙන ගතිය බොහෝ වෙලාවට සමහරුන්ට ඉවස ගන්නට අමාරුයි ඒක නිසාම තමයි පින්වත්නි තමන් ඊටාම ආදරෙන් කටයුතු කරපු තමාගේ පින්වතිය වියෝ වෙන නැත්නම් හැරදා යන අවස්ථාවේ ඒ වේදනාව උහුල ගන්න බැරුව මේ ශරීරය වෙන කාටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ කියලා ඒ දැවිලි පිච්චිලි නිසා ඒක සමනය කරගන්න මොකද කරන්නේ කාලයක් ආදරය කරපු පෙම්වතියව ඝාතනය කරනවා. බලන්න මෙතන තමයි අනතුර තියෙන්නේ. සාමාන්‍ය සුන්දර රූපයක් දැකලා ඒකේ ආස්වාදය දකින්න එක අත්විඳින එක ධර්මානුකූලව ගැලපෙන්නේ නැහැ. නමුත් ඒක සාමාන්‍ය ස්වභාවයනේ මේ සාමාන්‍ය සමාජයේ. ඒකේ අන්තයට ගියාම මොකද වෙන්නේ? මේ දරුණු රැකවල් යෙදීම නිසා දඬු මුගුරු ගැනීම, කලහ, විවාද, වාද විවාද මේ සියල්ලම සිදු වෙනවා. බැන ගැනීම, පරුස වචන කීම, මනුෂ්‍ය ඝාතනයන් දක්වා මේක දිග්ගැසෙන්නට පුළුවන්. බලන්න මේ පින්වතුන් හොඳටම දන්නවා මහා මුගලන් මහරහතන් වහන්සේගේ චරිතාපදානය. పూర్ව භවයන් වල තමන්ගේ බිරිඳගේ වසට හසු වීම නිසා කාලයක් තමන් පෝෂණය කරපු අන්ධ දෙමාපියන්ව ඝාතනය කළා. ඒ ඝාතනය කිරීමේ විපාක වශයෙන් උන්වහන්සේ රහත් වෙන ආත්මභාවයේදීත් අවශේෂ විපාකයන් විඳිනු ලැබුවා. එවැනි දරුණු ආනන්තරීය පාප කර්මයකට පවා යොමු වෙන්නට අවස්ථාව තියෙනවා. මූලිකව මේ දේවල් තේරුම් ගත්තේ නැත්තම්. එහෙනම් මේ කියන දේවල් වල භයානකකම අපි බෞද්ධ විදිහට මේ ධර්මයේ පරිශීලනය කරන අය විදිහට තේරුම් ගන්නවා. ඒ ආදීනමේ දකිනකොට තමයි අපිට තව තවත් වීරයක් උපදින්නේ මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යන්න. එහෙම ඉස්සරහට යනවා කියන්නේ පින්වත්නි තව තවත් අපගේ මානසිකාර්ය දියුණු වෙනවා. සාමාන්‍ය රාගයෙන් මත් වෙන, ද්වේෂයෙන් මත් වෙන කෙනෙක්ට වඩා යෝගී ජීවිතයක් ගත කරන කෙනාට පුළුවන් වෙනවා යම් යම් සිද්ධි හමුවේ ඒවා විශ්ලේෂණය කරමින් තමන්ගේ సంతානයේ හටගන්න දැවිලි, තැවිලි, පිච්චිලි මේ රිදෙන ගතියන් මැඩ පවත්වගෙන සුන්දර හිතක් හදා ගන්න. ඉතින් ඒකට තමයි මේ කමඨහන් තියෙන්නේ. කමඨහන් තමයි ඖෂධය ඔය දැවෙන හිතට. කෙනෙක්ට පුළුවන් නම් තරුණ හෝ වේවා, මැදිවියේ හෝ වේවා, මහලු හෝ වේවා ඕනෑම කෙනෙක්ට මෙවැනි කමඨහනක් බහුල වශයෙන් Tamanට පුරුද්දක් ඇති කරගෙන කමටහන් වර්ධනය කරලා තියෙනවා නම් පින්වත්නි එවැනි හදපාරණ වේදනාවක් ඇති වෙනකොට ඒ කමටහනෙන් ඒ වේදනාව සමනය කරගන්නට හැකියාව තියෙනවා. ඇත්තටම මේ කමටහනේ දියුණු තත්වයටපත් වෙනකොට එවැනි වේදනාවන් ඇති නොවන ආකාරයටම තදංග වශයෙන් විස්කම්බන වශයෙන් මේ හැඟීම් නැත්නම් මේ අකුසලයන් ප්‍රහාණය කිරීමේ හැකියාව තියෙනවා. කෙනෙක් කොහොමද මෙවැනි රිදෙන්නේ නැති හිතක් හදාගන්නේ. ඉතින් ඒකට මේ ධාතු මනසිකාරය කෙනෙක්ට භාවිතා කරන්නට පුළුවන්. අපේ ශරීරය හැදිලා තියෙනවා පින්වත්නි ධාතු ආකාර හතරකින්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. මේ පින්මුතුන් බොහෝම හුරු පුරුදු කරලා තියෙන පාඩයක් තමයි මේ අසුබ මානසිකාරය. අසුබ මනසිකාරයේදී නැත්නම් පටික්කුල මනසිකාරය කියනවා අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං මේ විදිහට ගත්තහම කරීසං වෙනකම් මල ද්‍රව්‍ය වෙනකම්ම තියෙන කොටස් 20 පඨවි ධාතුවට අයිති. බලන්න අපේ ශරීරයේ තදට දැනෙන දේවල් තියෙනවා. මූලිකව තව එක කාරණාවක් මතක් කළ යුතුයි. ගැඹුරින් අධ්‍යයනය කරනවා නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත රූපයන් නැත්නම් මහා ධාතු හතර හැම වෙලාවෙම වෙන් වෙන්ව පවතින්නේ හතරම එකට පවතින්නේ. නමුත් ශරීරයේ එක කොටසක් ගත්තාම දැන් කෙස් ගත්තාම එහි තද ගතිය වැඩි. ඒක නිසා අපි ඒක කියනවා පඨවි කොටසට පඨවි ධාතුවට අයිති කොටස කියලා. ඇත්තටම එතන පඨවි ධාතුව බහුලයි. ආපෝ ධාතුව, තේජෝ, වායෝ කියන ධාතුන් ඊටාම සුළු වශයෙන් තමයි පවතින්නේ. අපි ගත්තොත් මූත්‍ර නැත්තම් රුධිරය වගේ එකක් එතන වැగిරෙන ගතිය වැඩි නිසා එතන ආපෝ ධාතුව බහුලයි අනිකුත් ධාතුන් අවශේෂ වශයෙන් සුළු වශයෙන් තමයි අඩංගු වෙන්නේ. ශරීරයේ දවන උෂ්ණත්වය ගත්තහම තේජෝ ධාතුව වැඩි. ඊළඟට අංග ප්‍රත්‍යංගයන් චලනය කිරීමට හේතු වෙන අවස්ථාවේ වායු ධාතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මූලික ධාතුව විදිහට සලකන්නේ පඨවි ධාතුව. ඒහා බැඳිච්ච අනෙකුත් ධාතු ආපෝ තේජෝ වායු මීට අමතරව තව රූප කලාප විදිහට අපි ගත්තොත් ගැඹුරින් මෙතන මම දේශනා කරන්නට යන්නේ නැහැ. තවත් යම් යම් කොටාසයන් තියෙනවා. නමුත් සූත්‍රාන්ත ක්‍රමයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අපේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරකට බෙදා ගන්න කියලා. විභජනය කරලා බෙද බෙදා බලන්න. කොහොමද? පඨවි ධාතුවට කේසා ලෝමා නකා ආදී කොට ඇති කොටස් 20. ආපෝ ධාතුවට පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං මේ වචන බොහෝ හුරු පුරුදු නිසා මම සිංහලෙන් පැහැදිලි කරන්නට යන්නේ නැහැ සරලව කිව්වොත් පිත්තං කියන්නේ පිත සෙම්හම් සෙම මේ ආදී කොට ඇති කොටස් 12ක් ආපෝජා ආපෝ ධාතුවට අයිති වෙනවා. ඊළඟට තේජෝ ධාතුව ගත්තාම සංතාපන තේජෝ ධාතුව. ඒ කියන්නේ උණසන්නිපාතය වගේ හැදුනහම මේ පින්වන්ත අය දන්නවා අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ වෙලාවට තේජෝ ධාතුව අපි හඳුනා ගන්නවා සංතාපන තේජෝ ධාතුව කියලා. ඊළඟට ජීරණ තේජෝ ධාතුව. බලන්න කුඩා දරුවාගේ ඉඳලා මහලු වයසට යනකොට මේ ශරීරයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් සිදුවීම අපි කියනවා තේජෝ ධාතුව නිසා තමයි සිද්ධ වෙන්නේ. හැමදේම එකම විදිහට දරුවෙක් පවතින්නේ නැහැ. එයාගේ වර්ධනයක් විකසනයක් තියෙනවා. එකම ශරීරය කුඩා කාලයේ ඉඳලා මහලු යනකොට විවිධ අවස්ථාවන් පසු කරනවා නමුත් බාහිරට අපිට පේන්නේ දරුවා වැඩි වියටපත් වෙනවා නව යෝවුන් වෙනවා ඊළඟට යෝවුන් මට්ටමටපත් වෙනවා මැදි වයසටපත් වෙනවා වයසට යනවා කියලා එකම ශරීරය කියලා හිතුවත් විවිධ අවස්ථා මේ අවස්ථාවන් වලට පමුණුවන්නේ මෙන්න මේ ජීරණ තේජෝ ධාතුව ඊළඟට දාහක තේජෝ ධාතුව. බලන්න ශරීරයේ සමහර වෙලාවට යම් දැවිලි තත්වයන් අපිට හට ගන්නවා. ඒ විතරක් නෙමෙයි හිරිවැටීම්. ඊළඟට යම් දරදඬු වීම, සීතල ගති. මේවත් දාහක තේජෝ ධාතුවට අයිති. අවසාන එක තමයි පාචක තේජෝ ධාතුව. අපි ගන්න ආහාරයන් ජීර්ණයටපත් කරන්නේ ආහාර ජීර්ණය සිදු කිරීම සඳහා යම් උෂ්ණත්වයක් තේජෝ ධාතුවක් අවශ්‍යයි. මේ විදිහට මේ තේජෝ ධාතුව අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන ආකාරයට අපි මානසිකාර කළ යුතුයි. ඒ වගේම වායෝ ධාතුව. වායෝ ධාතුව සය ආකාරයකට බෙදෙනවා. උද්දංගමා වාතා, ඉහළට එන වාතය, අදෝගමා වාතා, පහළට යන ශරීරයේ පහළට ගමන් කරන වාතය, කුච්චිසයා වාතා, ශරීරයේ අභ්‍යන්තරී ආහාර මාර්ගයෙන් පිටත තියෙන වාතය කොට්ටසය වාත අතුණු බහන් තුල අන්තර්ගත අතුණු බහන් තුල එහෙමත් නැත්නම් ආහාර මාර්ගය තුල අන්තර්ගත වෙනවා අංගමංගානුසාරී වාතය මේ අංග ප්‍රත්‍යංගයන් චලනය කරනකොට ඒවා තුල ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව ඊළඟට අස්වාස ප්‍රස්වාස. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයන් මේ කියන සය ආකාරයට බෙදාගත්තාම වායෝ ධාතුව කියන එක හඳුනගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට කෙනෙක් ශරීරය බෙදාගත්තාම ඒක ගැඹුරින් මානසිකාරයේ කළ යුතුයි. නිවහල් තැනක් හොයාගෙන නිදහස් තැනක් හොයාගෙන ශූන්‍යාගාරයක් කියලා අපි කියනවා. සද්ද බද්ද අඩු. ඒ වගේම බාහිර පුද්ගලයන් ගැවසෙන්නේ නැති තැනක් හොයා ගන්නවා නම් වඩා හොඳයි. මොකද කමටහනට බාධා නොවන තැන. එහෙම හොයාගෙන මෙන්න මේ ශරීරයේ කොටස් වලට බෙදා ගන්නවා. බෙදාගෙන මේ ධාතු මනසිකාරය සිදු කරන්නට අවශ්‍යයි. බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නලා දෙනවා. කොහොමද යම් දක්ෂ ගව ඝාතකයෙක්. එහෙම නැත්නම් ගව ඝාතකයෙකුගේ අතවැසියේ ගව දෙනක් අරගෙන ඇවිල්ලා ඒ ගවදෙන මුලින්ම ඝාතනය කරනවා. ඒ ඝාතනය කරන මොහොතේ ඒ ගව ඝාතකයාට හෝ ඒ අතවැසියාට තියෙන සංඥාව මොකක්ද? මම ගවදෙනක් රැගෙන ආවා. මේ ගවදෙන මම මරණයටපත් කරනවා කියන හැඟීම තියෙනවා. ඊළඟට මරණයටපත් කෙරුවට පස්සේ ශරීරයේ නැත්නම් ඒ ගව දෙනගේ ශරීරයේ මුලින්ම සම ඉවත් කරනවා. ඒ මොහොතේ ඒ පුද්ගලයාට තියෙන හැඟීම තමයි පින්වත්නි මම මේ ගව දෙනගේ සම ඉවත් කරනවා කියන එක. ඊළඟට ක්‍රමක්‍රමයෙන් මේ ගව දෙනගේ ශරීරයේ ඝාතයන් වෙන් කරමින් ඒ මස් කොටස් වලට වෙන් කරලා හදා ගන්නවා. නැත්තම් කොටස් වලට කපා ගන්නවා. මෙහෙම කපාගෙන වෙන් කරගත්තට පස්සේ මූලිකව ගවදෙන රැගෙන එනකොටත් ඝාතනය කරනකොටත් සම්මාදිය ඉවත් කරන්න කලිනුත් තිබුණ හැඟීම මේ ඉන්නේ ගවදෙටක් කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන් ඝාතනය කරලා කොටස් වලට වෙන් කරලා ඒ මස් ටික මේසයක් මත තබලා විකුණන මොහොතේ ඒ පුද්ගලයාට තියෙන හැඟීම මම ගව දෙනක් විකුණනවා කියන හැඟීම නෙමෙයි. එතනදි තියෙන හැඟීම මොකද්ද පින්වත්නි? මම මේ ගව මස් විකුණනවා කියන එකයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කෙනෙක් තමන්ගේ ශරීරයේ මේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් හතරට ඇතුළත් වෙන කොටස් ටික වෙන් කරගෙන ඒවා නැවත නැවත මානසිකාරයේ කරපුවාම හරියට ගව ඝාතකයා අවසානයේදී ගව මස් කියන සංඥාවට පැමිණුණා වගේ අපේ ශරීරය වෙන් කරලා බෙදා ගත්තාම ඒ තැනත්තාට අවසානයේ ඇතිවෙන හැඟීම මොකද්ද මේ ශරීරේ පටවි කොටස් තියෙනවා ආපෝ කොටස් තියෙනවා තේජෝ කොටස් තියෙනවා වායෝ කොටස් තියෙනවා කියලා. සත්ත්ව පුද්ගල සංඥාව කියන එක නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් අපේ ශරීරයේ ධාතුන් විදිහට දකින්න. නැත්තම් බාහිර ශරීරයක් දකිනකොට ධාතුන් වලට ක්ෂණිකව වෙන් වෙලා පේනවා නම් ඒ මට්ටමට එනකන් ඒ හැඟීම දැනෙනකන් මේ මානසිකාර්ය අපි සිදු කරන්නට ඕනි. අන්න එහෙම පේනකොට, එහෙම දැනෙනකොට පින්වත්නි, බාහිර ශරීරයක් නිසා හෝ ස්ව ශරීරය නිසා, තමාගේම ශරීරය නිසා හටගන්නා වූ මගේ කියන හැඟීම, මම කියන හැඟීම මට මේක පාලනය කරන්න පුළුවන් කියන මේ ආත්ම සංඥාව නැති වෙලා අනාත්ම සංඥාව උපදවා ගන්නට හැකියාව තියෙනවා. අනාත්ම සංඥා උපදවා ගන්නකම් අපිට කවදා හරි මේ සංසාරේ ওই සංඥාව ඇති වෙනකන් ඉදිරියට ගමන් කරන්නට වෙනවා පින්වත්නි. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අපිට හරි හැටි අවබෝධ කර ගන්නකන් අපිට මේ සංසාර ගමනේ කෙලවරක් දකින්නට බෑ. ඉතින් මේ පර්යාය මේ ධර්ම මානසිකාර්ය කෙනෙක් සිදු කරගත්තොත් ඊටාම වටිනා සුවදායි මානසිකත්වයක් ඇති කරගන්නට පුළුවන්. එවැනි වූ නිජීව නැත්නම් නිස්සත්ත්ව නිජීව පුද්ගලයෙක් මෙතන නැහැ කියන ස්වභාවයට යන්න පුළුවන් නම් පින්වත්නි තවදුරටත් ඇලීම් හෝ ගැටීම් නිසා සිදුවන රිදෙන ගතිය දුක්ඛ දෝමනස්යන් ශෝක පරිදේවයන් නැති වෙලා යනවා අපි හැමදෙනාම සතුට හොයන අය. සතුට හොයන්නට ඕනේ ඊටාම සුවදායීව අන් අයට හිරිහැරයක් නොවන ආකාරයට කාලයක් පවතින ස්ථිර විසඳුමකට ස්ථිර සතුටකට අපි ගමන් කරන්න ඕන. ඉතින් මෙවැනි ආකාරයට කෙනෙක් ධාතු මනසිකාරයේ දියුණු කරගෙන ඒ තැනැත්තා තුල ඇතුළාන්ත වශයෙන් හටගන්න සතුටක් හදාගත්තාම අර ඇලීම් ගැටීම් වලින් තොරව අපිට ජීවිතේ ඉදිරියට අරගෙන යන්නට හැකියාව තියෙනවා. ඇලෙනවා කියන්නේ එතන යම් දුකක් හටගැනීමේ ප්‍රබවයක් ප්‍රවණතාවයක් තියෙනවා. ගැටෙනවා කියන්නේ කොහොමත් ඒ මොහොතේම දුකයි. ද්වේෂයක් හටගන්නවා කියන්නේ ඒක දුක් සහගතයි. එහෙනම් පින්වත්නි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මැද මාර්ගයේ අපි ගමන් කරන්ද හුරු වෙන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වලා දෙනවා. ඇත්තටම මේ ධර්මය බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේලයි උපන් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තමයි මේ කොටස් ටික පෙන්වලා දෙන්නේ මහා හත්ති පදෝපම සූත්‍රය තුල. මම මාත්‍රිකා කළ පාඩය මහා සතිපට්ඨාන සූත්‍රය තුල අන්තර්ගතයි ඒකේ තව විග්‍රහයක් අන්තර්ගත වෙනවා මේ ධාතු මනසිකාරය පිළිබඳව ඒක තියෙනවා මහා හත්ති පදෝපන සූත්‍රයේ මේ පින්වන්ත පිරිසට අපි මේ සූත්‍ර දේශනාවන් වල නම් ප්‍රකාශ කරන්නේ එතකොට දැන් කාලේ තාම පහසුවෙන් ත්‍රිපිටකය හොයාගෙන මේවා පරිශීලනය කරන්නට පුළුවන් තව තවත් මේ ඉගෙනගත්ත කරුණු ටික තහවුරු කරගන්න මේ කරුණු නැවත නැවත සතත අභ්‍යාසය කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම මානසිකාර්ය කරලා මේ ධාතු මානසිකාර්ය කරන එකේ මොකක්ද තියෙන වැදගත්කම මොකක්ද තියෙන වාසිය කියලා. ඉතින් මම මුලින් කතා කරා වගේ රිදෙන ගති නැති කරගන්නනේ අපි හැමෝම උත්සාහ කරන්නේ. එතකොට මොනවාද රිදෙන ගති කියන්නේ? සමහර වෙලාවට බලන්ඩ කායික දුක් අපිට ඇති වෙනවා. නැත්තම් මානසිකව දෝමනස්යන් ඇති වෙනවා. දැන් මේ ළඟදී වුණ සිද්ධියක් තමයි අපේ ස්වාමින් වහන්සේ නමකට ඊටාම දරුණු රෝගාබාධයක් වැළඳුණා ඔය අර්ශස් රෝගය. මේ පින්වතුන් අහලා ඇති අර්ශස් රෝගය කියන්නේ ඊටාම වේදනාකාරී තත්වයක්. ඉතින් මේ රෝගය උත්සන්න වුණාම සාමාන්‍යයෙන් බාහිර වැඩක් තමන්ගේ එදිනදා වැඩ කටයුත්තක්වත් කරගන්නට බැහැ. උන්වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේ මට මේ රෝගය හැදුන වෙලාවේ මට මතක් වෙන්නේ මට මතක් වුණේ මගේ මනසට නැගුණේ මේ තිරිසන් සත්වයන් ගැන. බලන්න උන්වහන්සේ කොහොමද තමන්ගේ වේදනාව විදර්ශනාවට පාදක කරගත්තේ කියලා. උන්වහන්සේ කියනවා අපත් සමග ස්වාමින් වහන්සේ මට මේ වේදනාව දැනෙනකොට මට කාට හරි කියන්නට පුළුවන්. මට වෛද්‍යවරයෙක් ළඟට යන්නට පුළුවන්. මට මේ මගේ වේදනාව පැහැදිලි කරලා ඒකට අවශ්‍ය ශල්‍ය කර්මයක් හෝ ඒකට අවශ්‍ය ප්‍රතිකාරයක් හෝ කරගන්නට පුළුවන්. නමුත් අපි දකිනවා ওই පාර දිගේ පශ්චාත් භාගය පාරේ අතුල්ලගෙන යන සුනකයෝ. ඒ සුනකයන් වැනි සත්තුන්ට ඒ වගේ අනිකුත් තිරිසන් සත්වයන්ට මෙවැනි කටුක වේදනාකාරී තත්ත්වයක් ඇති වුනහම කාට කියන්නද? ඒ අසරණ භාවය ආයේ කාටවත් කියලා ආයේ බෙහෙත් ගන්නව එහෙම නැත්නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාරයක් කරගන්නටවත් ඒ තිරිසන් සත්‍යයට අවස්ථාවක් නැහැ. ඉතින් මේ පිටමතුරුන් දැකලා ඇති සමහර වෙලාවට ඔය පාරවල් වල මෙවැනි සුනකයෝ හෝ වෙනත් සත්තු එවැනි රෝග රෝගාබාධ වලින් පීඩා විඳින අවස්ථා. ඒක නිසා භයානක තත්වයක් තියෙනවා පින්වත්. අපි තාමත් තිරිසන් අපායට වැටෙන අවස්ථාව මගහැරගෙන නැත්තම් නැත්තම් වෙනත් වචනයකින් කියනවා නම් අපි තාමත් අඩුම ගානේ සෝවාන් මට්ටමටවත් පැමිණිලා නැහෙනේ. ඒ පට්ටමටවත් ඇවිල්ලා නැත්තම් පින්වත්නි අපි තවම සතර අපායෙන් මිදිලා නැහැ. අවම මට්ටම සෝවාන් මට්ටම. ඒ තත්වයටපත් ආවේ නැත්තම් ඔය දරුණු වද වේදනාවලින් අපි තාම වෙන් වෙලා නැහැ. එවැනි අනතුරක් තියෙනවා. මේ පින්වුතුන් අහලා ඇති සමහර අර්ශස් ආදී රෝග දරුණු කායික වේදනාවන් ඇති වෙන අවස්ථාවල ඒ රෝගීන් සිය දිවි හානි කර ගන්නවා. අපේ ස්වාමින් වහන්සේ මතක් කරනවා මිනිස්සෙක් සිය දිවි හානි කර ගන්නට පුළුවන්. නමුත් තිරිසන් සත්ත්වේ කොහොමද සියදිවි හානි කරගන්නේ? බලන්න පින්වත්නි, ඒක ඊටාම ගැඹුරු කාරණාවක්. මම මේ සියදිවි හානි කරගන්න එක පිළිබඳ වර්ණනාවක් කරනවා නෙමෙයි. වර්ධවා තේරුම් ගන්න එපා. නමුත් තිරිසන් අපායේ තියෙන භයංකාර බව. ඒ සත්තුන්ට ඒ සත්වයන් පුදුම පීඩනයකින් ඉන්නේ. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් ඒ වුණාට ස්වාමින් වහන්සේ අපි දකිනවනේ සමහර සත්වයන් සාමාන්‍ය මිනිස්යන්ටත් වඩා සැප සම්පත් විඳින අවස්ථා කියලා. එහෙම අවස්ථා නැතුවට නොවේ. නමුත් පින්වත්නි අපි දන්නේ මේ කර්ම විපාකයන් මොන මොන ආකාරයට අපිට විපාක දෙයිද කියලා. ඒක නිසා ලැබුණ අවස්ථාව මේ අවස්ථාව ගිලිහෙන්නට දෙන්නේ නැතුව අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට අවශ්‍යයි. ඉතින් මෙවැනි මානසිකාරයක් කෙනෙක්ට තියෙනවා නම් එවැනි දරුණු තත්වයකදී පවා ඒ මානසිකාර්ය සමනය කරගන්නට Tamanට මේ தত্ত্বය මේ කමටහන උදව් කරගන්නට පුළුවන්. රෝගාබාධයකදී පවා උණසන්නිපාතයක් හැදුනහම ඒ අවස්ථාවේ Tamanගේ ශරීරයේ තේජෝ ධාතුව කිපීම නිසා මේ රෝග తත්වය ඇති වුණා කියන එක මානසිකාරය කරන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ඔය ශරීරයේ බාහිර සමේ ඇති වෙනවා සමහර බිබිලි වගේ එහෙමත් නැත්නම් ලප ගෙඩි ආදී කොට ඇති දේවල්. ඉතින් ඒ වෙලාවට ආපෝ ධාතුව කිපෙනවා. සමහර වෙලාවට සෙම පිත ආදිය නරක් වෙලා කිපිලා අපිව දරුණු වද බන්ධනයන්ට කායික වේදනාවන් වලටපත් වෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවල අපි කලින් පුරුදු කරලා තියෙනවා නම් මේ ධාතු මනසිකාරය කියන කමඨහන පින්වත්නි. අන්න ඒ වෙලාවට ඒ වේදනාවන් යටපත් කරගෙන Tamanගේ මානසිකාර්ය නැත්තම් సంతාණය ඍජුව පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒකයි මේ කමඨහන් අපි භාවිතා කළ යුතු වන්නේ. මේ ප්‍රායෝගික ධමයක් ඒක ප්‍රායෝගිකව යොදා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට අවශ්‍ය පුරුද්දක් තියෙන්න ඕනේ. කලින් පුරුදු පුහුණු කරලා තියෙනවා නම් අවශ්‍ය අවස්ථාවට අවස්ථාවේදී ප්‍රයෝජනෙට ගන්නට මේ කමටහන්ට හැකියාව තියෙනවා. අපිට ඇති වෙන කායික හෝ වේවා මානසික හෝ වේවා දුක්ඛ දෝමනස්යන් ශෝක පරිදේවයන් මැඩපවත්වන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට කෙනෙක් ධාතු මනසිකාරයන් ධාතු මනසිකාරය තව තවත් බහුලව පුරුදු කරනකොට විවිධ සූත්‍රවල පෙන්ලා දීලා තියෙනවා මේ ධාතු මනසිකාරය නැත්නම් මේ පඨවි, ආපෝ, තේජෝ, වායු කියන ධාතුන් හරියට සර්පයන් වගේ ආසිවිසෝපම සූත්‍රයේ පෙන්වලා දෙනවානේ මේවා හරියට සර්පයෝ වගේ. සමහර වෙලාවට පඨවි ධාතුව කිපෙනවා. එයාව ඊටාම පරිස්සමින් අපි නඩත්තු කරගන්න ඕනේ. ආපෝ ධාතුව කිපෙනවා. දැන් අපි දන්නවා සමහර අයට මේ වායු සමීකරණවල ඉන්නට අමාරුයි. සමහර අයට උෂ්ණ ප්‍රදේශවල ඉන්නට අමාරුයි. සමහර අයට හිරු රශ්මියට යන්නට බෑ. සමහර වෙලාවට අජීර්ණ තත්ත්වයන් එහෙම නැත්නම් ආහාර දිරවන්නේ නැති තත්ත්වයන් ඊළඟ ශරීරයේ දැවීම, තැවීම මේ ආදී කොට ඇති දේවල්. සමහර වෙලාවට ඇදුම වාගේ ඒ රෝගී තත්ත්වයන් නැති වුනහම ආස්වාස ප්‍රාස්වාසය හරියට කරගන්නටත් බැහැ. ඉතින් මේ විදිහට ගත්තාම ආදීනවයන් බහුල ශරීරයක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නියමාකාරයෙන් මේ ධාතු ටික ධාතු ටික නඩත්තු කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙම නඩත්තු කරගත්තේ නැත්නම් පින්වත්නි ඒවා අපිට පහර දෙනවා. තව දරුණු තත්වයක් ඇති වුණා මේ ළඟදී අපේ ස්වාමින් වහන්සේ නමකට එවැනි රෝගාබාධයක් වැළඳුන අවස්ථාවක උන්වහන්සේට සීනි අමාරුව නැත්තම් බ්ලඩ් ෂුගර් තත්ත්වයක් තියෙනවා. ඒ රෝගාබාධය නිසා මොකද වෙන්නේ? ඒ සීනි තත්ත්වය උත්සන්න වෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යනකොට උන්වහන්සේගේ ඒ තුවාල තත්ත්වයන් හොඳ වෙන්නේ නැහැ. ඉතින් තුවාල තත්ත්වයන්ට බෙහෙත් කරනකොට නැවතත් සීනි තත්ත්වයන් ඉහළ යනවා. මේ විදිහට පරස්පරව එකිනෙකා පරයා නැගෙන දරුණු ශරීරයන් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේවා කොයි මොහොතේ අපිට මුණ පාන්නට වෙනවද දන්නේ නැහැ පින්වත්නි. ඒක නිසා අපේ කාර්යභාරය තමයි මේවාට පෙර සූදානමක් තියාගන්න එක. ඒ පෙර සූදානම තමයි කමඨහන. වෙන වචනයකින් කියනවා නම් සතිපට්ඨානෙ. තමන් මේ ආකාරයට ධාතු මනසිකාර්ය හෝ වේවා එහෙමත් නැත්නම් ආනාපාන සතිය, පටික්කුල මනසිකාර්ය, ඉරියාපත පබ්බය, සම්පජඤ්ඤ පබ්බේ නවසීවතිකයේ කියන ඔය කායානුපස්සනාවේ කමඨහන් 14න් එකක් හෝ බහුල වශයෙන් වඩන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් වේදනානුපස්සනාව. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන මේ වේදනාව පිළිබඳ මානසිකාර්යය කරලා වේදනානුපස්සනාව බහුල වශයෙන් වඩලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් සරාගී සිත, විරාගී සිත මේ ආදී කොට ඇති චිත්තානුපස්සනාව දියුණු කරලා තියෙන්නට ඕනේ. එහෙමත් නැත්නම් නීවරණයන්, ආයතන ඊළඟට සත්‍ය බොජ්ජංග මේ ආදී කොට ඇති ධම්මානුපස්සනාව වර්ධනය කරලා තියෙන්නට ඕනේ. ඉතින් මේ විදිහට කුමක් හෝ කමඨහනක් Tamange ජීවිතයට පුරුදු කරගත්තොත් මං කලින් මතක් කරා වගේ අපිව පහතට ඇද අවස්ථාවක ඒකට අවශ්‍ය ප්‍රතිප්‍රහාරය එල්ල කරන්නට අපි ළඟ ආයුධ තියෙනවා. ඒක තමයි කමඨහන, ඒක තමයි බේත, ඒක තමයි ඖෂධය. ඉතින් මේ පින්වන්ත පිරිසට මතක් කරන්නේ අද දවසේ අපි මහා සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගත වෙන ආකාරයට ධාතු මනසිකාරය කියන කමඨහන පිළිබඳව තමයි මේ පින්වන්ත පිරිසට කරුණුගෙන හැරපෑවේ. මේ පින්වන්ත පිරිසට දැන් පැහැදිලි ඇති මේ මානසිකාරයක් වර්ධනය කර ගැනීමේ වැදගත්කම මේ අත්දැකීම ලබලා තියෙන එකේ වැදගත්කම. ඒ අත්දැකීම් ලබලා තියෙන මේ කමටහන දියුණු කර තත්ත්වයටපත් කරගත්තොත් එයම ඔබගේ ආරක්ෂකයා වෙනවා. එයම ඔබගේ පිහිට සරණ වෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය තමන්ගේ ජීවිතවලට ගලප ගන්නවා කියන්නේ පින්වත්නි එවැනි ආකාරයට සුන්දර මානසිකත්වයක් ඇති කරගන්න එකමයි වෙන කරන්න කියලා අමුතුවෙන් දෙයක් නැහැ. මූලිකව ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ ධර්මය තමන්ගේ ජීවිතවලට ගලප ගන්නට උත්සාහ කරන්න. ඒ ගලප ගන්නට උත්සාහ කරනවා කියන්නේ ප්‍රායෝගිකව මේක භාවිතා කරන්න කියන එක. අපි බණ අහලම විතරක් හරියන්නේ නැහැ. නිතර නිතර මේ කමටහන් පුරුදු කරන්නට ඕනේ. ඒක නිසා බෞද්ධ විදිහට හෝ ඕනෑම කෙනෙක්ට මේක බෞද්ධම වෙන්න ඕනේ මේ කමටහන් පුරුදු කරන්න. ඇත්තටම ඒවා අපි හදාගත්ත යම් යම් සම්මුතින්නේ ඕනෑම කෙනෙක්ට සුවදායි තත්වයක් ඇති කරගන්නට මේ කමටහන් යොදා ගන්නට හැකියාව තියෙනවා. එයා මොන જાතිකයෙක් වුණත් මොන ප්‍රදේශයක ජීවත් වුණත් ඒ තැනත්තාට එකම හැඟීම අපි හැමෝටම එකම හැඟීමයි දැනෙන්නේ. වේදනාව හැමෝටම දැනෙන විදිහ එකයි. ඊළඟට මේ කායික පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක අපි සාමාන්‍ය අපේ රටේ කෙනෙක් ගත්තත් පිට රටියෙක් ගත්තත් ඒ තැනත්තාට දැනෙන මේ තද ගතිය. එහෙමත් නැත්නම් ආපෝ ගතිය කියන වැగిරෙන ගතිය. හෝ ආබන්ධන ගතිය. එහෙම නැත්නම් උණුසුම සිසිල දනවන තේජෝ ගතිය. එහෙමත් නැත්නම් හමන ගතිය, එහෙමත් නැත්නම් රඳා පවත්වන ගතිය, දරා සිටින ගතිය හේවත් වායෝ ධාතුව හැමෝටම දැනෙන්නේ එක ආකාරයට. ඉතින් ඒක නිසා මොන භාෂාව කතා කරන කෙනෙක් වුණත් මොන රටක ඉපදින ඉපදුන කෙනෙක් වුණත් ඒ තැනැත්තාට මේ කියන හැඟීම වර්ධනය කර ගැනීමට බාධාවක් නැහැ. මූලිකව මේ පර්යායන් වචනෙන් පුරුදු කරගෙන ඊළඟට මානසිකාර්ය ඇති කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය මානසිකාර්ය අපිට ලැබෙනවා නම් අන්න එතකොට අපේ ජීවිතය ඉතාම සුන්දරව ගත කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට කෙනෙක් තමන්ගේ ශරීරය පිළිබඳව ගැඹුරින් වෙන්කර බෙදා ගනිමින් කටයුතු කරන්නට පුළුවන්. තමන්ගේ අජ්ජත්තික වශයෙන් බලලා ඊළඟට බාහිර වශයෙන් බලනවා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර ශරීරයන් පිළිබඳවත් මේ ආකාරයටම නේද ක්‍රියාත්මක වෙන්නේ කියන එක විමසා බලනවා. අජ්ජත් බහිද්ද වශයෙන් බාහිර අභ්‍යන්තර විසින් නැත්නම් අභ්‍යන්තර බාහිර විදිහට එකවර පරික්ෂා කරලා බලනවා. ඉතින් මේ තැනත්තාට මේ අනුව තේරුම් යනවා මේ වගේ හට ගැනීම කොහොමද කියලා. සමුදය වය. ඊළඟට හට ගැනීම විතරක් නෙමේ ක්ෂය වීම නැති වී යාම කොහොමද සිදු වෙන්නේ කියන එක ඒ තැනත්තා අවබෝධ කරගන්නවා. ඒ විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් වල සමුදේ වය හට ගැනීම නැතිවීම තේරුම් ගත්තාම ඒ තැනත්තාට හැකියාව තියෙනවා මේ තණ්හා දෘෂ්ටි මාන විදිහට මේ ලෝකයට ඇලෙන ස්වභාවය තුරන් කරගෙන ඊටාම සුවදායිව තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්න. ඉතින් ඒ සඳහා තමයි මේ ව්‍යායාමයේ ධර්ම ශ්‍රවණය කරපු සෑම දිනාටම අපි මහා සංඝරත්නයේ විදිහට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ සීල සමාධි ප්‍රඥාවන් ගුණ වර්ධනය කරගෙන අද පෙන්වලා දුන්න ධාතු මනසිකාරය කියන කමඨහන තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන සුන්දර වූ సంతානයක් ඇති කරගන්නට හැම දිනාටම අවස්ථාව සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය සහ කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී විද්‍යාවේදී පූජ්‍යපාද සඳ ලංකාවේ කල්යාණ දස්සන ස්වාමින් වහන්සේ අපි වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු